අපිට මීළඟ අවස්ථාවේ තියෙන්නේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලක් විදිහට ඉතින් අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියනවා දන්නේ සභාවට. අපි අරුණ මාත්‍ය ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න ටිකෙන් එක සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයට අමතරව එන සංවේදනා සිතුවිලි ශබ්ද ආදිය මෙනෙහි කිරීම අනවශ්‍යද? ඒ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය භාවනාවට අදාළ නැති ප්‍රශ්නයක්. සූත්‍ර පිටකයට සූත්‍රාන්ත පිටකයයි කියන්නේ මන්ද. කරුණාකර පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය මම හිතන්නේ මේ ලියන එක නානම් දන්නව නමුත් සභාගත වෙලා නැහැ. මේ කියන මට්ටමට යනකොට, ඒ කියන්නේ බාහිරින් එන සද්ද, බාහිරින් එන හිතවිලි කරදර දැනනකොට Taman කොච්චර වෙලා කොච්චර දුරට මූල කර්මස්ථානයත් එක්ක ඉඳලා අත්දැකීම් ලැබලා තියෙනවද කියන එක මේ ලිපියේ නැහැ. ඒක නැතුව මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. එනිසා මේ ලියන එක නා කියන්න කැමති නම් මේ පටන් ගන්නකොටම එන මූල බාධකද නැත්නම් ටික වේලාවක් මූල කර්මස්ථානේ ඉන්නකොට එන බාධකද එහෙම නැත්නම් මූල කර්මස්ථානේ හොඳටම පටන් ගලා ඉඳදී කොහොම ඈතින් තියෙන බාධක කරදර කියන එක කියන්නේ නැතුව පොදුවේ නම් උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න දීපෙක නා කැමැති නම් සභාගතකරනද ඒ ආනාපාන නැත්නම් මූල කර්මස්ථානයේ ආනාපානිනම් ඒකේ මොන වගේ ආනාපානයත් එක්ක ඇසුරු කරනකොටද මේ බාධා පැමිණෙන කියලා කියන්නේ නැතුව පොදු උත්තරයක් නැහැ. ජීම ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒක දෙවෙනි ප්‍රශ්නේ සූත්‍ර කිව්වා සූත්‍රාන්ත කිව්වත් එකම පදයේ මේකේ වෙන විනය හෝ අභිධර්මකුත් නැහැ සූත්‍රයන්ගෙන්ම නිමාවටපත් වෙන කෙලවර වෙන එක අදහස් තමයි මට වැටහෙන්නේ මේ වෙලාව හැටියට සූත්‍ර වලින් පමණක් පරිග්‍රහිත වෙච්ච පිටකේ කියන එකයි සූත්‍රාන්ත පිටකේ ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී මා වඩාත් ප්‍රිය කළේ සක්මනටය. සක්මනේදී පාද පොළොවට තදබන ආකාරය, එසවෙන ආකාරය, උණුසුම සහ සිසිල දැනීම, වැලි විසිරෙන ආකාරය හොඳින් අත්දැකෙමි. මුලදී පරයන්කයට ඊතරම් ඇල්මක් නොදැක් වූ අතර මෑතකදී සිට පරයන්කේ වැඩි වේලාවක් ගත කළ හැකි බව දැනේ. නොඑක් අන්දමින් සිත විසිරෙන බව දැනෙන අතර සමහර අවස්ථාවලදී අතරක් නොමැතිව රාග සහ ద్వේෂ සිතවිලි හටගනී. කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේදී පෙර පැවති තදබල අන්දමින් සුළු දෙයකට පවා තරහ යන ගතිය ක්‍රමයෙන් මගහැරෙන බව පැහැදිලිය. වහා කිපෙන සුළු බව ඉබේම පාලනය වන බව දැනෙන අතර එමකින් මා ලබන සහනය අප්‍රමාණය. ඒ අතරටම අනපේක්ෂිත අන්දමින් මේ දිනවල මා ලබන නිന്ദා අපහාස සහ සිත් වේදනාද බොහෝය. ඒ සෑම විටකම ඒවා මාගේ పూర్ව ජන්මවලදී සිදු කළ අකුසල්යයි සිතා නොගැටී සිටීමට බෙර දරමි. මේ සියලු බාධා මැද සතිමත්ව පරයන්කේ වැඩි වේලාවක් සිටිය හැක්කේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුවම ප්‍රාර්ථනා කරන්නෙමි. ඒ තරහ යනවා ටිකක් එනකොට පොඩ්ඩක් තරහ යන්න අරින්න අපා. ඔය පෙනේ ටිකක් පුම්බන්න ඕනේ ඉඳලා ඉట్లా. නැත්තම් හිතනවා ගැරන්ඩියක් කියලා. හිතපු ගමන් යකාට අද වෙන්න ඕනේ. ඒතකොට කට්ටිය ටිකක් බය වෙලා හිටියා. එහෙම නැත්තම් ඔක්කොම අර කුණු ගෝල්දියට දැම්මා වගේ අපි කුණු බාල්දියටම දාන්නේ. මේක පිරිලා කටබට්ටක්. ඔක්කොම දෙකක් කිව්වහම එකක් දැන් වනවකට පස්සේ මම දැන් මම කරන ක්‍රමේ මම මේ කියන්නේ ඕගොල්ලෝ නම් ඉතර දක්ෂ නැතුව ඇති. එහෙම කිව්වට පස්සේ මට යායට විනවා විවේකයක්. එන්නේ නැහැ කිසි කෙනෙක් ළඟට. මටත් තියෙනවා මේ ශරීරයක් කියලා එකක්. මටත් තියෙනවා මේ අපහසුව කියන එක. ඉතින් ඒ නිසා මට්ටමකට යන්න පුළුවන් මල පැන්නට පස්සේ. එතකොට කවුරුත් එන්නේ නැහැ. ඒක දන්න බලලා ඈතින්ල බලන මල පැනලාද නැද්ද කියලා. හොඳට ඒ වගකීම් බෙදිලා යනවනේ. එහෙම නැත්නම් මේ විදිහට ඉවසන්න ගියාම ඒ තාපසික හිටියලු කැලේට වෙලා බොහොම කල්. ඉතින් ඒ ළඟ ණයෙක් හිටියලු මිනිස්සු බයයි. ණයට මේ තාපසයා ණය බය නැතිව. ඉතින් ණයට බයලු දැන් තාපසයට. දවසක ලං වෙලා ලං වෙලා ලං වෙලා ඉතින් ගියාට පස්සේ තාපසයා ගණන් ගත්තා. ඊට පස්සේ කිව්වලු මට පුදුම තදවිලක් නේ තද වෙන්නේ. මට පොඩක් භාවනා කියලා දෙන්න. ඉතින් පස්සේ මේ ණයට ඉගෙනවලු මෛත්‍රී භාවනා. ඊට පස්සේ ණයට කිව්වලු මෙහිමයි ඔබට ගැහුවත් බැන්නත් මොකුත් කරන්න එපා. කර්මන හිරපන් කියලා. පස්සේ දැන් මේක පුරුදු කරන්න ඕන නිසා දර කරන්න දෙන අම්මලා එනවනේ ගැලේට. ණයා ගිහිල්ලා පොඩි ළමයි එක්ක ළඟට වෙලා ඉන්නවා. පොඩි ළමයි අත ගන්නවා. හරි මේ කරනවා. පොඩි උන් දන්නේ අම්මා දැකපුවා කෑ ගහනවලු. පිස්සුව තනනද බබා ඔකට යන්න එපා. ඔක කනවා. ඔක ණයෙක් කියලා. ඉතින් ණයා පෙන්වවලු අම්මලාට උනත් නෑ. ප්‍රශ්නයක් නෑ කියලා පස්සේ අම්මලා යාළු වුණා. යාළු වෙලා එක දවසක් අම්මලා දරගතියක් කඩාගෙන වැරුවල වටේ පිටේ වැලක් නැතිලු පස්සේ ණය අරගෙන ධර්මිතේ බැඳලු. ආරු දැන් පුල් මෛත්‍රිය දාගෙන ගෙදර ගියාලු. යනකොට පිට හැම ගැලවිලා ඇට බිඳිලා දැන් අම්මා ලර්මිටිය ලියලා විසි කරලු කැලේ. දැන් මීයාකට රිකව කරන්න ඕ ඇට බිඳුනට පස්සේ ගොඩක් කල් ඉඳලා ඉඳලා නොණ්ඩි ගගා ආවලු ආය තාපසය ගා. කාලයකට පස්සේ තාපසය අංග කාලයකට පස්සේ කාලයකට පස්සේ තමයි මෛත්‍රී භාවය සෑහෙන්න ඇඟට දෙනවා කියුවා. මොකද කියලා උගල මෙන්න මෙහෙමයි පුළමයි යාළුව ගත්තා අම්මලත් යාළුව ගත්තා පස්සේ බලනකොට අම්මලා මාව ධර්මිතිය බඳින්න ගත්තානේ. ඇයි මොගල් වහන්සේට පෙමිනියක් තියෙන ඒ වෙලාවේ පෙනේ පිඹුවන ඉවරනේ කිව්වා. ඒකත් මෛත්‍රී භානාවේ කැලලා. එහෙම නැත්නම් කොහෙද කිව්ද මේක මල කෙලියක් වෙනවද නැත්නම්. දැන් භාවනා කරනකොට කියනවා බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. මේ ශරීරයේ තියෙන දැරීමේ ශක්තියක්. ඒ සීලෙන් දරන්න පුළුවන් හරිය සතියෙන් දරන්න පුළුවන් ශක්තිය සහ ශ්‍රද්ධාවෙන් දරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක ඉක්මවල ගිය ගමන් අපි බොඩි එකට වද දෙනවා. ශරීරයට වද දෙනවා. ඒක කරන්න දෙන්නේ නැහැ. නිතරම ඇඟත් එක්ක යාළුවිලා අහන්න බොඩි නොලෙජ් කියලා කියන්නේ මේ ඇඟේ තියෙනවා කල්ප කෝටි ගණක් ගෙනාපු ස්වභාවික වර්ණය සහ ආරක්ෂාව පිළිබඳ යාන්ත්‍රණය. ඒක අව탁සීරු කරන්න එපා. ඒක අව탁සීරු කෙරුවොත් මේ ශරීරය අපිට අව මේ අරියාදුවට එනවා. සර්වචන්නාංශයේ පිරුණම් බාණ්ඩ මාස 3කට කලින් ආයු සංස්කාර අත්හැරලා දැම්මා. අත්හැරපු ගමන් මුළු ශරීරෙම දි รา වට ගිහිල්ලා මේක ජජ්ජර සකටයක් වගේ දි รา වටපත් වුණා. ඊට ඉස්සෙල්ලත් අවස්ථාවල් තියෙනවා සර්වචන්නාංශයක ශරීරයට ඉඩ දීලා පාර්ලිය වණේට ගිහිල්ලා මෙයාට විවේක දෙන්න. මොකද සර්වචන්නාංශ විවේක දෙන්නේ ශරීරයට. අවශ්‍යතාවයක් නැහැ මේ බුදු වෙලාට තියෙන්නේ. නමුත් අපි ඒ තරම් අපි හිතන මේ භාවනාවේ මේ ශරීරය පිළිබඳ කෙලවරටම උත්තර දෙන්න පුළුවන් කියලා අපි ඒ වෙලාවට කන්නේ නැහැ, වෙලාවට බොන්නේ නැහැ, නාන්නේ නැහැ. ඒ කරදර කෙරුවට පස්සේ මේ ශරීරය අපිට අරියාදුවට හිටිනවා. ඒ නිසා මේ ශරීරයට සලකන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්. Tamanට තියෙන හොඳම යාළුවා විදියට. ඒක වෙනකොට අනික් කරදර එනකොට කියනවා දැන් ඔයින් යහට එන්න එපා. එයාට මල පන්නනවා. මට මටත් කියලා මෙහෙම එකක් තියෙනවා. ඔබ වහන්සේ බහන ඉතින් ගහන්න ඕන කන රත් වෙන දෙයක් ඔබ භාවනා කරන මනුස්ස ශරීරයක් නේ. ඒ කලාව මම දන්න ඕගොල්ලන්ට ඉගෙන ගන්න ගොඩක් කල්. මම නම් පටන් ගන්නකොටම කියලා ඒ කට්ටිය මට ගන්නපු කට්ටිය කිව්වේ මේ අපි භාවනා කරන එක අනුන්ට වාසියට ගන්න යන්න දෙන්න එපා. භාවනා කරන බව පෙන්වන්න එපා. ඔක්කොම කරදර තියෙන්නේ භාවනා කරන බව පෙන්වන්න ගියොත් විතරයි. ඔක්කොම සිටින් ඉතින් කරන්න වෙනවා අපිට බාහන කරන හිට ගන්න බාහන කරන ඉඳ ගන්න තීජ පන්තිට ආපම කරා එනවා අපි සිටින් ඉඳ ගන්න නෑ නෑ අපේ භාවනාව මොකුත් නෑ අපි සාමාන්‍ය මිනිස්සු කියන්නේ මේක තියෙන්නෙම සිල් රකින්නවා කියලා පෙන්වන්න ගිය ගම සිල්ලුතුන්ගෙන් අපේක්ෂා කරන දෙයක් ලෝකයට තියෙනවා ලෝකයා සිල් රකින්නේ නෑ සමත භාවනා කරනවා කියපු ගම ලෝකයා මොකද්ද අපෙන් අපේක්ෂා කරන්නේ විපස්සනා නෑ ඕන්නේ අපි නිකන් සාමාන්‍ය මිනිස්සු කවුරුවක්වත් දෙන්නේ නැහැ පෙනේ පුම්බයි. ඒ නිසා මේ මනුස්ස මේ ශරීරයේ තියෙන මේ DNA RNA වල තියෙන දැනුම එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද නැත්නම් මේ සම්මුතිය ඕනට වැඩිය පාච්චල් කරන්න එපා. සාමාන්‍ය දැනුමට ඉඩ දෙන්න සමාජ මට්ටමේ විශේෂයෙන් ආචාර ධර්ම වල ඒකේ මට මේ පියත හැකි මේ කට්ටිය මේ මේ ප්‍රශ්න කරු සෑහෙන භාවනා කරලා තිනවා common sense අඩුයි මේ අඟවලා තිනවා ලෝකයට මම භාවනා කරනවා ඒකත් එක්ක නම් බේරෙන්නම බෑ ඉතින් මට බරපතල ප්‍රශ්නයක් වුණා සිවුර දානවද නැද්ද කියලා සිවුර දාපු ගමන් ඉතින් අපි ප්‍රකාශ කරනනේ සමාජයට ඉතින් ඒක නිසා මේ පොඩි ආමතුරු බයට බය නැතුව ගමේ පන්සල පැවිදුණාට මම පැවිදුනේ කැලේ මොකද පුඩ ඈතට වෙලා ඉන්න පුළුවන්. මොකද මෛත්‍රී කොහොමදා කරතල් කරන්න බෑ. මට්ටමට එකක් කියනවා දෙකක් කියනවා තුනක් කියනවා. ඊට පස්සේ ඉතින් බොඩි නොලෙජ් තමයි. ඊට පස්සේ ශරීරේ කතා කරනවා. ඉතින් මම මොනව කරන්නද මේ ශරීරේ මගේ නෙවෙයිනේ. ඒ හේතු බල ධර්මනෝ ඒක ඒ වෙලාවට සිද්ධ වෙනවා මොනව කරන්නේ. ඉතින් ඒක හරි අමාරුයි මේ වගේ තැනක කියන්න හොඳ නෑ වුණා. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස චතුරාර්ය සත්‍ය ධර්මයේ දක්වන පරිදි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය මෙහි මාර්ග සත්‍යයට පෙර නිරෝධ සත්‍ය දේශනා කරන ලද හේතු වශයෙන් ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ කෙසේද? ස්වාමින් වහන්සේ අනුකම්පා කර පහදා දෙන්නේ මේකට නිදර්ශනයක් වශයෙන් ඒ ලංකාවෙත් එක දක්වනවා බුරුමෙත් එක දක්වනවා ගණන් පත්‍රයක් ලියන්න ගිය ශිෂ්‍යෙක් අටේ පන්ති නවයේ පන්ති 10 පන්ති කියන්නේ ඊට පස්සේ යාට ගුරුවරයා කියන ගණන් පත්‍රය බලලා හොඳට ගාණ කියවන්න ඊට පස්සේ උත්තරේ Tamanට වැටුණාට පස්සේනේ ගාණ හදන්න ගන්නේ ගාණ තේරුම් ගන්න මේ ප්‍රශ්නේ මට උත්තර දෙන්න පුළුවන් කියලා විශ්වාසය ආවට පස්සේ ඒ ගාණ තමයි ඉස්සෙල්ලාම ගන්නේ නිසා යට ඉස්සල්ලාම දැනීමක් තියෙන්න ඕනේ. මේ ගාන සුළු කිරීමක් මේක ව්‍යාපාර වස්තු මේක ශීඝ්‍ර ජ්‍යාමිතිය මේක වීජ ගණිත කියලා දැනගෙන ගාන තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ තමයි ප්‍රශ්න පත්‍ර බලන එක නාගේ දැන ගැනීම සඳහා පියවර පියවර ලියනවා. ලීලා උත්තරේට අර ඉර ගන්න. ඒ නිසා ගාන හදලා තියෙන්නේ බලනකොටම. බැලුවට පස්සේ තමයි ලියන්න පටන් ගන්න. එහෙම නැතුව කොයි මොයි ප්‍රමේය දැම්මත් මොන සූත්‍රය දැම්මත් වැඩක් නැහැ. ගාන තීරුම් ගත්තේ නැති මිනිහට ගාන හදන්න බෑ. ඉතින් ගණන් වලට බය මිනිස්සුયો ගාන දෙකම මට ගානම් පත්‍රය දෙකම හුම්ම ගන්න බැරුව ගියයි කියලා ඔන්න ඊට පස්සේ මොන ප්‍රයමේ යොදන්නද මොන සූත්‍රය යොදන්නද මොකක්වත් හරියන්නේ නැහැ හොඳට ගාන කියවලා තේරුණාට පස්සේ තමයි අපි පියවරෙන් පියවර වැඩ කරන්නේ ඒ තේරුම් ගන්න ක්‍රමයට කියනවා නිරෝධ සත්‍ය ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරන හැටි තව කෙනෙකුට හේතු ගන්න හැටි තමයි මාර්ග සත්‍යය තියෙන්නේ ඒක නිසා ඒ ගණන් පත්‍රයේ උන්දසනේ තමයි මේක කියලා තියෙන්නේ අපිට දවසකට අප කරා එන අභියෝග වලින් අපි ගන්න අපිට පුළුවන් හැටි. අරගෙන ඉල ඒක ලෝකයට ඔප්පු කරන්න අපි ගොඩක් වැඩ පිළිවෙල කරනවා. ඒකෝට අපි සාර්ථකයි කියලා ලෝකෙ අපිට ලකුණු දෙනවා. නමුත් ගන්නකොටම අපි දන්න මේක මට පුළුවන් මේක මට බෑ කියලා පුළුවන් හැටියට තමයි ප්‍රතිපදාවක් යෙදෙන්නේ. ඒටි ඒ වගේ සරල තරල නැහැ. උපමාවක මාර්ගයෙන් තමයි මේක කියලා දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස මම පරයන්ක භාවනාවේ ආනාපානයට සිහිය යොමු කරමින් සිටින විට පළමුවෙන් දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඉහළට ගන්නා බව සහ වම් නාස්පුඩුවෙන් හුස්ම පහළට හෙළන බව තේරුම් ගතිමි. නමුත් එක්වරම වාගේ දකුණු නාස්පුඩුවෙන් විශ්වාසය ඇති වී වම් නාස්පුඩු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඇතිවි වම්නාස්පුඩුවෙන් ආශ්වාසයේ ඇතිවේ. මේ නිවැරදිද? ආශ්වාස වාතයේ සිසිල් බව සහ පපුවට හුස්ම පිරෙන ගතියක් දැනෙන අතර ප්‍රශ්වාස වාතයේ උණුසුම් බවක් හා පපුව හිස්වන ගතියක් දැනේ. මෙය නිවැරදිද? මේක ඇත්තටම පිටගෙනකොට සාක්ෂි දෙන්න පුළුවන්. මේ අත්දැකීම නෙවෙයි මේක නැවත නැවත කරන්ඩ ඒකට කියන්නේ අනුපස්සනාව කියලා මේ දැකපු දේ Tamanda සැකනම් පිට කෙනෙකුට මොකුත් කරන්න බෑ නැවත නැවත කරන්ඩ ඒකම නම් පේන්නේ ක්‍රමේ හරි එහෙම නැත්නම් ඒක මනෝ විකාරයක් එහෙම නැත්නම් මායාවක් නම් ක්‍රමේ වැරදි ඒ නිසා මට මොනවද කියන්න බෑ මේකට තියෙන උත්තරය අනුපස්සනාව නැවත නැවත කරබන්නකොට තමයි මේ Taman දැකපු දේ ස්වභාවික ප්‍රකෘති මනසෙන් දැකපු එකක්ද නැත්නම් මනෝ විකාරයක්ද නැත්නම් එකවරක් පමණක් පෙන්වන දෙයක්ද කියලා එහෙම එකවරක් පමණක් පෙන්වන මනෝ විකාර අපි ගණන් ගන්නෑ. නැවත නැවත බැලීම හරහා තමයි මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඔතෙන් එළිය නෑනේ. එළියමදි නේද? අවසර ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මේක ටිකක් දිග ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මම අඩ වසරක පමණ කාලයක සිට මෙම වැඩසටහනට සහභාගී වන අයෙක්මි. අද දින මූලික කපටහන් උපදෙස් මාලාවට ඉතා හොඳින් සවන් දුනිමි. ඉන්පසු අඩි 100ක පමණ දුර ප්‍රමාණයක් සක්මන් සලකුණු සලකුණු කොටගෙන පියවර තැබුවෙමි. දෙපස්සටම වාරයක් සක්මන් කර මූල කමටහනට අවධානය යොමු කළෙමි. වරින් වර සක්මනට අවධානය නැති වී සිත විසිරී යයි. නැවත අරමුණට යොමු වේ. ඔසවනවා, යවනවා, තබනවා යයි අවධානයෙන් පියවර තැබුවෙමි. මෙහිදී පාදයේ ඉදිරියට ගොස් විලුඹ බිම වදිනු දැනුනි. සියුම් කම්පනයක් සහිත ශබ්දයක්ද පා ගැටෙන විට ඇසුනි. වරින් වර දෙපායම එසේ නිරීක්ෂණය කළෙමි. මෙහිදී පාදයේ ඍජුව ගොස් පොළවේ වදිනු ඊට පෙර පාදයේ වලලු කර ළඟින් ඉහළට එසවෙනුද පා ඇඟිලි ප්‍රාණවත් බවකින් යුතුව ඍජුව තිබෙන බවද වැටහුණි. මෙසේ මෙනෙහි කරමින් වාර කිහිපයක් යද්දී පා ඇඟිලිවල සියුම් වේදනාවක්ද දැනිනි. තවදුරටත් සක්මන් කිරීමේදී පොළවේ සමහර ස්ථානවල පා එරෙන බවද පොළව මුර්ධු බවද ඊට වඩා දෙපා දැඩි බවද දැනුනි. තෙත් සහිත ස්ථාන වල තෙත් බවත් සිසිල් බවත් දැනුනි. පොළවේ සමහර ස්ථාන රළු බවත් පාදයේ එම ස්ථානවලට වඩා මුර්ධු බවක් දැනුනි. වැල්ලේ සමහර ස්ථානවල උණුසුම් බවක් දැනුනි. වරින් වර සිත විසිරී යයි. නැවත මූල කමඨහනට ගතිමි. දහවල් සක්මනේදී දෑත ඉදිරියෙන් බැඳ සක්මන් කරන විට පාදවලින් පොළොවට පිටුපසට තල්ලු කරන අයුරක් දැනුනි. পায় පිටුපසට යාමේදී වලලු කර ළඟින් পায় ඇඟිලි පහළට සිටිනසේ නැමෙන අයුරුද දනහිස නැමී යන අයුරුද නිරීක්ෂණය කළමි. ඊතා පහසුවෙන් බයිසිකලයක් පදින ආකාරයක් මෙන් පා එසවි පහත් වෙනු දැනිනි. පයින් පයට ශරීරයේ බර මාරු වෙමින්ද උකුල දන හිස විලුඹ හා ඇඟිලි සිරුරේ බර මාරු වෙමින්ද ඔසවනුද නිරීක්ෂණය කළෙමි. කයට පහසුවක්ද සක්මනට ඊතා ප්‍රියතාවයක්ද ඇතිබුණි. හිත පිට යන වාර ගාන අඩු වීද පයත් පාදයට අවධානය යොමී තිබෙන කාලය වැඩි බවද වැටහුණි. සිතට සැහැල්ලුවක් දැනුනි. ඉන්පසු පරයන්ක භාවනාවේදී සිත පිට යන පිට විසිරී යන ගතිය බොහෝ දුරට අඩුවිය. සක්මන් භාවනාවටද තව උපදේශක් පතමි. මේකේ රචනයේ දෙපොලක සටහන් කළ සක්මණෙන් පසු පරයන්කේ අපි මේ කතා කරලිම නැත්නම් ඒ මට කියන්න හදන කාරණා අමතක වෙන්නේ තියෙනවා. මේකේ දෙපොලක සටහන් කරලා තියෙනවා හිත විසිරි ගියයි කියලා. ඒ මේ ලියපු එකන කැමැතිද ওই වාර්තා කරන්න හදන හිත විසිරී ගිය වෙලාවල් වල Taman ඇවිදින බව දැනගෙන හිටියද නැද්ද කියන එක මට දැනගන්න කැමතියි. මම හිතගෙන ඉන්නේ නෙවෙයි ඉඳගෙන ඉන්නව නෙවෙයි බුදියානිනව ඇවිදින බව ඔය කියන හිත විසිරී යන වෙලාවේ නොවැටහි ගියාද නැත්නම් ඒ මට්ටමේ වැටහීමක් තිබුණද කියන එක. ඒක හරි මේ ඉස්සරහට බොහොම මේ මොකද්ද මේ මේකේ මකන්න හදන පැත්ත මේ චිත්‍රේ මැකෙන්න හදන පැත්ත මතු කරන්න වාක්‍ය දෙකක් තියෙනවා. අන්නේ වාක්‍ය මට පොඩ්ඩක් විස්තර කරන්න. ඒ වෙලාවේදී තමයි ඇවිදිමින් ඉන්න බව වැටහිම තිබුණා. විනාඩියකට ඉන්න විදිහට නැත්නම් ආවා ඉන්න බව ඒක ඒකීකව අත්දැකීම් ඊට පස්සේ ආයෙත් මෙතන මම බලන්නේ දෙපා වලට යොමු වීම සුවිශේෂ ලක්ෂණයක්. නමුත් ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ, හිටගෙන නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි කියන ඇවිදිනවා කියන ලකුණ ඔය හිත විසිරී ගිය වෙලාවේ 100ක් කැපිලා ගිහිල්ලාද නැත්නම් ඒ බවට දැනගන්න පුළුවන් ගතිය තව ඉඩ තියනවාද ඒ කියන්නේ හිත විසිරී ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒ වාක්‍යයේදී මේක හිත විසිරී යාම කියලා නැච්ඡාත ලකුණ දැම්මොත් භාවනාවට දින එකම බාධා වෙච්චරයි. අනික විතර කියන ඒවා නරක නෑ ආධුනිකයෙකුට හොඳයි. නමුත් වැඩි හිටි භාවනා කරපුවකට ඒක ප්‍රශ්නයක් නෑ. වම తీවන දකුණ తీවන උණුසුම සිසිලස කම්පන චංචල හරි. නමුත් යම් වෙලාවක් එනවා හිතට පේනවා වම දකුණ පේන්නේ නෑ. ඔසවන යවන දකුණ පේන්නේ නෑ. උණුසුම සිසිල වෙන නමුත් බුද්ධියකට නෙවෙයි බව දන්න. නිදාගන්න මෙන්න මේ වෙලාවේදී මගේ හිත විසිරී ගියා කියන එක තමා විසින් තමන්ට කරගන්න නිග්‍රහයක්. ඒ නිග්‍රහය තියෙනකම් භාවනා දියුනේ. හොඳට මතක තියාගන්න ඒක 100 100ක් තොරතුරු නැති වුණාට මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, බුද්ධියකට නෙවෙයි කියන්නේ gediya පිටින් අවබෝධය තියෙනවා. විශි සුවිශේෂී අවබෝධය නෑ. කියන්නේ පුද්ගලික ලක්ෂණ අමතක කරලා දැන් පොදු ලක්ෂණෙට ගිහිල්ලා අපි පොදු ලක්ෂණෙට යෑම හිත විසිරී යෑමක් කියලා තමන්ම තමන්ට සාප කරගන්නවනම් අය වෙන කවුරුත් ඇවිල්ලා ඕනියක් කරන්න ඕනේ නෑ ඔය වැඩේ. තේරෙනවද? ආ දැන් කියමු බලන්න තීරුම් ගත්තේ කාටත් ඇයි? කියපන් කියලා කියන්නේ. අර කටි බලන් ඉන්නවා කියනවා. තමන්ගේ වචනෙන් මේ මෙතෙන් දැන් සුද්ධ වුණා නම් පණිවිඩයක් සුද්ධ වුණා නම් කමටහන සුද්ධ වුණා නම් අර්ථයක් ඒක තමන්ගේ වචනෙන් දෙන්න බලන්න. මෙච්චර ලීන එක මං අහගෙන හිටියා මම මේ වගේ දෙයක් කියන එක අදා දන්නේ. තව පළුවක් තියෙනවා කියවන්න. ප්‍රදාන කරන යනකොට ඒක සබහාව වෙනවා. ආර්ය එක වෙන නැරෙන්නේ කොහොමද? බාහිර දේවල් ලොකුම කරලා මාතෘකාව දෙන්නේ. මේ යනකොට විපාකයේ හැදෙන්න ඡය දෙන්නේ පාදවලට දැනෙනවා. ඒක කවදාදී කියා. සමහර වෙලාවට ඒකට අවධානයක් නැතුව කියා. ඒකට පාදවලට අවධානය නැති නිසා සම්පූර්ණ ඉරියව්වකට දෙන්නේ වැඩුනේ නැහැ. ඒක නන නිවන. එතන නන නිවන තියෙන්නේ. ඔය විස්තරේ හරහා අපි එතෙන් යන්න පාර හදාගත්තට ඕකට බයක් තියෙනවා. ඕක හිත පිට යාමක් කියනවා නම් ඕක වැරදිල්ලක් කියලා කියනවා නම් තමයි වීමනේ ඌණියම කරගෙන තියෙන්නේ. මේක පුළුවන් වෙයිද කමටහන් සුද්ධ කරලා තේරුම් කරලා දෙන්න. මට තියෙන බරපතල ප්‍රශ්නේ ඉච්චරයි. අපි අපි විසින්ම නිවනට යන හැම වෙලාවෙම කියනවා හිත පිට ගියා කෙලෙස් ආවා අර විතර දකින්න වෙලාවේ කට අරගෙන පෑන් අරගෙන පොත් අරගෙන රෑ තිස්සේ ලියන මේක ලියන්නේ අතෙන්ද ගෙනියන්නේ එතෙන්ද ගියාට පස්සේ දැනගන්න මේ පෞද්ගලික ලක්ෂණ නොපෙන්වාට පොදු වශයෙන් තමයි සක්මන් කරන බව දන්නවා එතකොට මම යන්නේ එතන අවබෝධය තියෙන ඒ තවබෝධය තියෙන බව දන්නේ පස්සේ කල්පනා කරනවා ඒක තමයි කමටහන් සුද්ධ කරන්නේ ඊට පස්සේ අනිත් දවසේ කෙනෙකු හිත පිට යන්නේ ඵලයන් ඉන්නේ හිටපම් මට මොකෝ මට දෙකේදිම ආතතියක් නැහැ. දෙකම වර්තා කරන්නේ බොහොම ආස්තිකව. මට මේ වෙලාවේ හිත සම්පූර්ණයෙන්ම පිට ගියා. ඒ වුණත් මම සක්මන් කරන බව මම දන්නවා. ආන්න එක ලියා ගන්න පුළුවන් නම් කොච්චර දියුණුවක්ද කියන්නේ අපේ sannivedanaye. කොච්චර දියුණුවක්ද කියලා බලන්න අපි කියන දේ මේ මෙච්චර වටින සාර ධර්මයක් නැස්චාර්ත්‍යයට දාලා කතා කරන එක ඊට පස්සේ කෙරෙන්නේ නැහැ නේ. එතකොට මේ වார்த்தාව සම්පූර්ණ ආස්තික වார்த்தාවක් මේ වෙලාවේදී මට පෞද්ගලික ලක්ෂණ වලට මේ නෑ පොදු ලක්ෂණ වලට. ඒ වෙනුවට මේක මේ හිත පිට ගියා කියන විරුද්ධ පක්ෂයට අරියාදු පක්ෂයට දාගත්තට පස්සේ විහින්නේ කන්නේ ජීවිතේ මල් විහිම්පල් ඉතින් මම මේ එක්කෙනෙක් අල්ලන පතුරු ගහනව නෙවෙයි මට එහෙම අවශ්‍යතාවයක් නැහැ නමුත් මේ එහෙම කෙනෙක් වුණාට පස්සේ මයික් එක අතට ගන්න එකත් ලොකු දෙයක් එතනදී තමයි නඩුව ඇහෙන්නේ ඉතින් තමයි යමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙනවා මම දන්නේ නැහැ ඔක්කොගේ මනසේක සිද්ධ වෙනවද කියලා අඩු ගානේ ඒ අහන එක්කනාගේ වෙනවා නම් ඒ කෙනාගේ වචනෙන් ඒ කෙනාගේම බහතේරීම හරහා ඒ කෙනායක විචාර කරන දවස් තමයි සාසනය පැතිරීමක් වෙන්නේ නැත්තම් පැතිරෙන්නේ මේක තානත්ම අපි මෙතෙක්කල් ප්‍රතිස්ථේප කරපු හැම දේ තුළම සත්‍ය තියෙන ඉඩ තියෙනවා පෙරදුනාය පෙරදුනාය පිට ගියාය අනම්මනම් කියලා. ඉතින් එතනම පොඩ්ඩක් බලපන් කියනකොට මයිදියා ඔරොක්කොට බලන්න ගත්තොත්. මා වරියාදුවට ගත්තොත්. ඉතින් ඒකට මෛත්‍රී කරන්න හිතන ඒකට. උච්චට මුල්ලට දාද කළා දෙකක් දීපුවාම ඒකක් දිගෑරලා එන්නේ. ඉතින් ඌව මේ ප්‍රසිද්ධ සභාවේ කරන්න හොඳ නෑ. ඒකේ මම දන්නේ ඒක මගේ තියෙන ගතියක්. දැන් හරියද විසඳුණා? ඊටු කැලටත් උත්තර ඕනේ. තව කියවන්න තියෙනකට උත්තර ඕනේ. එම ගැන ඉතුරු කැලේ කියවන්න ඕනේ අපිට වෙලා නැහැ. ආ එන දෙවෙනි කැලේ කියව කමන්නේ අපි කියවමු උත්තර දෙන්න නැතුව ඈ. සක්මනින් පසු පරයන්කයේදී හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. ආශ්වාස ප්‍රාශ්වාස දෙස මෙනෙහි නොකළෙමි. ආශ්වාසයේ සිසිල්ව දිගුවත් ප්‍රාශ්වාසයේ කෙටිව උණුසුම්වත් දැනුනි. නාසිකාග්‍රයේ සිට ඊතා ඉහළට හුස්ම රැල්ලේ ගමන් කිරීම හුස්ම වාර පහකදී දැනුනි. සිත විසිරුනි. ඒ බව වැටහි නැවත මුල් කමටහනට යොමු වීමි. කය පොළොවට එරි මා කුරු වී යනවා මෙන්ද ඉනෙන් පහළ උකුල් හා පාදවල බරක් සහිත දැඩි වේදනාවක්ද ඇතිවිනි. වේදනාවක් යයි මෙනෙහි කරමින් සිත නැවත හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. හුස්ම රැලි තුනක් පමණ බලා සිටින විට නැවත සිත කයින් වේදනාවට දිවයයි. යටි කයින් කම් නැත. උඩුකය පමණකී සිතා නැවතත් ආනාපානයට යොමු වීමි. එවිට වේදනාව අමතක විය. අධික රස්නයක් දැනුනි. හුස්මද දැඩි උණුසුම්ම දැනුනි. කයේ බරගතියක් දැනුනි. හුස්ම රැල්ල නොදැනී යනවා මින්ද දැනුනි. සුළු නිද්‍රා තත්වයකට පත්වීමි. ඉන්පසු පරයන්කය කාලය අවසන් විය. තවදුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමු. තෙරුවන් සරණයි. දැන් මමකට උත්තර දෙන්න ඕන අපි යන ඊගා ප්‍රශ්න. බොහොම කෙටි ප්‍රශ්නයක් ස්වාමින් වහන්ස ගරු ස්වාමින් වහන්ස සංඥා වේදිත නිරෝධය යනු කුමක්දයි පහදා දෙන්න. ඒ කියන්නේ සංඥාව සහ වේදනාව යමක් හඳුනා ගැනීම සහ සමක් විඳීම කියන එකයි අපේ මුළු ජීවිතේම තියෙන්නේ ওই දෙකට. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි යම් යම් විදීම් සහ මම අයියා මම අක්කා කියලා අඳුරගන්න මේ නට නැටිල නටන්නේ. යම් වෙලාවක මේක නැති වුණා නම් ඒක නිකන් මේ ගැරන්ඩියා හැව හැදුවා හැලිය හැදුවා වගේ තමයි ජීවත් වෙන්න පුළුවන් මේ ජීවිතේ ජීවත් කරවන්නේ රස වින්දනයකට හෝ වින්දනයකටත් නෙවෙයි මම වෙන කෙනෙක්ගෙන් වෙන්කොට හඳුර ගන්නත් නෙවෙයි මට ඕනලා තියෙන්නේ ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් වගේ මම අනික් කෙනෙක්මයි වෙන මොකක්වත් වෙනසක් නැහැ. මම මේ විඳින දේ සංසාරෙත් එක්ක බලනකොට කිසිම සුවිශේෂත්වයක් නැහැ. කියලා මේ විඳින දේවල් ගැන ආඩම්බර කතාවක් නැහැ, කනගාටු කතාවක් නැහැ. මම අසවලායි කියලා කියාපෑමකුත් නැති ජීවිතේට ගියාම හිත gedera ගියා කියලා කියනවා. එහෙම නැති හැම වෙලාවෙම හිත නන්නත්තරයි. හිත රංගපෑමක ඉන්නේ. හිත නාඩගමක ඉන්නේ. හිත මායාවක ඉන්නේ හිත මිරිගුව රැවටිලා තියෙනවා එතන එතෙන් ගියාට පස්සේ අවාසනාවට වගේ ඒ රසවත් තත්ත්වේ විඳින්න කෙනෙක් නැතුව යනවා මම විඳයි කියලා කියා ගන්න බෑ ඒක නිසා ඒක වෙන්න ඇති ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඒක වෙන්න ඇති මේ සියල්ලම මේ ශක්තිය කියලා කියන්නේ ඉතින් බුදුරජාණන්සේ ඒක අපෞද්ගලිකව පෙන්නනවා අනිත් ආගම් මේක පෞද්ගලිකකරණයකට කරලා තියෙනවා ඒකලයි දෙයියන්ට වැඳ වැඳ ඉන්නවා. බුදුරජාණන් කියනවා ඒක දේවත්වයට නම් ගන්න එපා. ඔබ අත්දකින්න බලපන්. ඒක අපි දවසේ 150කටක් විදිනවා. නමුත් ඒක අපි දකින්නේ හුනියමක්, කම්මැලිකමක්, පාළුවක්, තනිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක්, බයක්, චකිතයක් කියලා. ඒව නැති කරන්න ටීවීව දාගෙන චුවින්ග මහපාපා කයිවාරු කෙල කෙල පත්තර බල බල ටෙලිවිෂන් බල බල නවකතා බල බල අරකට වෛර කරනවා. කවදා හෝ ඒක දැනගෙන අවබෝධ කරගන්න ගියාට පස්සේ පේනවා උප්පත්ති මාපිච්චි උරුමයක් ජීවිතේ මල් විහිංපත් ඊළඟ ප්‍රශ්නයේ ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙක්මි කිසිසේත් හිත එකඟ කර ගැනීමට අපහසුය අතීතයට අනාගතයට යයි සක්මන් කරන විට හිත එකඟ කරගන්නේ කෙසේද ස්වාමීනි පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ නිසා ඉස්සල්ලාම ආධුනිකයෙකුට දෙන තියෙන එකම පාඩම තමයි මේ හිත කියන්නේ එකඟ කරගන්න බැරි දෙයක් බව වැටහීම භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය කියලා බාර ගන්න. එතකොට ඒක කනගාටු වෙන්න දෙයක්වත් අයින් කරන දෙයක්වත් නෙමෙයි මේක කරන කරන වෙලාවේ තීරෙන්නේ. හිත කියලා කියන්නේ එකඟ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට මේ මහමූද රැලි නැතුව තැම්පත් වෙන්න පතනවා. වතුරක් කිව්වොත් කැළඹෙනවා. වතුරක් කිව්වොත් රැලි මාලා. ඒක හිතක් කියන්න බෑ චෛතසික නැතුව. එනිසා මේක බාරගත්තට පස්සේ ඒක අපරාධයක්වත් කෙලෙසයක්වත් මගේ දෙයක්වත් කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයිනේ. ඉතින් ඕක බාර ගන්න. බාර ගන්න ගම වෙලාවට වාඩි වෙන්න වෙලාවට සක්මන් කරන්න අන්තිර බලනකොට ඕකත් නතර වෙන වෙලාවක් එනවා. ඒක බුදු ආනන්දගේ ගුණයක් මිසක භාවනා කරන එක නෑ ගුණයක් නෙවෙයි. එකයි ඕන කරන්නේ. මේක දන්නේ භාවනා කරන කෙනා විතරයි. නිසා භාවනා මට ලැබිච්ච පළවෙනි ප්‍රතිඵලය තමයි මේ හිත කියන්නේ එම කීකරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වුණාට ඒක අකුසලයක් නෑ. ඒක දිගට කරන්න. කරනකොට මොකද්ද ඉන්ද්‍රජාලයක් ඇවිල්ලා ඒකේ අනිත් පැත්ත පෙන්වලා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවෙන් අනතුරුව ආනාපාන සතියේ සිටීමේදී ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන නිමිත්ත නාස්පුඩු කෙලවර නොදෙනී ගොස් යටිකයද නැතිවක් මෙන් දැනිනි. නොයෙකුත් ආලෝකවල සැරින් සැරී මතුවිය. මම ඔබ වහන්සේ දෙසූ පරිදි එක නින්ද ගොස් නැති බවත් දෙක සිහිසන් වී නැති බවත් සිහි විකල් වී නැති බවත් මියගොස් නැති බවත් මෙනෙහි කළෙමි. ඉන්පසු මම කුමක් කළ යුතුදයි පහදා දෙනසේක්වා ලෝකවාසී ජනතාවට ඔබ කරනා සේවයට මෙම භවයේදීම ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. නිවන් සුව ලැබේවා. ඒ මරණයට පස්සේ තමයි බෝඩ් ගන්න. මේ ඉන්නකොටම බෝඩ් ගන්නවා. ඉතින් මේකෙදී අර ප්‍රත්‍යක්ෂණය කරපු ක්‍රමය මට කියලා දෙන්න පුළුවන් නම් මම මැරිලා නෑ මම නිින්ද කියලා නෑ මට ක්ලාන්ත වෙලා නැති බව තමන් අවබෝධ කරාද කරේ කොහොමද කිව්වොත් උත්තරේ තියෙනවා උත්සාහ කරලා තියෙනවා උත්සාහය සාර්ථකුණාද නැත්ද සාර්ථකුණා නම් කොහොමද ඒක තමන් දැනගත්තේ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා වෙරිෆයි කරනවා ඒක වෙරිෆයි වුණාද නැද්ද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ මට මේ ඒ විලාගේ හේතුව නම් ස්වාමීන් වහන්සේ කියවනේ අපිට එලිදෙවි සමයේ මම කිව්වේ ඉන්න බව මට ඒක දැනුණා. හරි බෑ බෑ බෑ බෑ දැනින්ච ඇති මේ සබාවට විස්තර කරන්න. දැනමට දැනච්ච බව සබාවට සබාවේ හේතු ගන්නන්න ඕනේ. කොහොමද දැන්? <laughs> <laughs> බව ඒක මට දැනෙනවා. ඒ දැනෙනවා කියන වචනේ හරියන්නේ දැනනවා කියන වචනේ තානම් වචෙන් නම් කොහොමද කියන්නේ? දැනුනේ කොහොමද කියලා භාවනා කරපු දෙයකට කියලා දෙන්න කියලා මං කියනවා. මම මැරෙන්නේ නැති බව දැනගත්තේ ප්‍රත්‍යක්ෂණය කරේ කොහොමද? වෙරිෆයි කරේ කොහොමද? මං නිින්ද කියලා නැති බව වෙරිෆයි කරන්නේ කොහොමද? මට ක්ලාන්ත වෙලා නැති බව මේ හිතනේ මේ තේරම කරන්නේ. ඌ කියනවා මම නිින්ද කියලා නැහැ කියලා. දැන් මම කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා කොහොමද? කොහොමද දන්නේ? අසරණයි අනාතයි මේ වෙලාවේදී මාන්න හරිඹ දැන් කියනවා ඔබ නිඳ කිල නැහැ කියලා දැන් මේ ධම්මජීව හඳුර අහනවනේ කොහොමද දැක්කේ කියලා කියාපන්කෝ ක්ලාන්ත වෙලා නැති බව කියාපන්කෝ මැරිලා නැති බව කියාපන්කෝ අසරණයි එතකොට පේනවා අපි ගැඹුරක ඉන්නේ කියලා එතකොට පේනවා මේක කිලෝරක් නැති සත්‍යයක් කියලා මේ කියන්න පුළුවන් හැමදේම තුච්චයි පාහරයි තුනි මේ ගැඹුර කියන්න බෑ මේක ගියේ මම මෙහෙම ඇහුවොත් මේක අහම්බෙන්ද නැත්නම් ප්‍රතිපදාව අහරහද මෙතෙන්ද ගියේ? නිකන් මේක අකර දැම්බෙකින් වෙච්ච එකක්ද නැත්නම් භාවනා ලැබිච්ච ප්‍රතිපදාව හරහා ලැබිච්ච එකක්ද මේක? ඒකට අපි කියන්නේ ප්‍රතිපදාවෙන් ලැබුණේ. මෙතන කෙලෙස් වැඩි තැනක් විදිහටද අඩු තැනක් විදිහටද දැනුනේ? ඉතින් මම මොනවද අහන්නේ දැන්? ඉතින් තාම මොනවද ආයෙ කෙලෙස් දාගන්න හැටි දාගන්නේ දැන්? දැන් ප්‍රශ්න ඉවර කරන දැන් ආයේ ස්වාමීන් වහන්සේ මට කක්කටියක් හොයලා දෙන්න දැන් මේක පිරිසුදු කරගත් ආයේ කක්ක ගා ඒක දහන්නේ මගෙන් දැන් දැන් මේක මේ ගෑනු ඇඟක් හම් වෙලා මේ මේ චෙක් කාද ගත කරපු ජීවිතේ බලන්න මදිද ඔය මම මේ හැටියට බිල්ල ලියන්න ඉස්සෙල්ලා මගේ පැත්තට ලකුණු ගන්න හදනවා මේක කෙලෙස් අඩු තැනක් බුදුහාමුදුරු මේ දෙකෙන් විතර ඔප්පු කරන්නේ මේක ප්‍රතිපදාවෙන් ලැබුපු එකක්. මොනවද තව ඉල්ලන්නේ? මේක හරිනම් මේක බහුලීගත කරන්න. මේක දියුණු කරන්න හැම වෙලාවෙම ගන්න පුළුවන් තරමට හදාගන්න. මේක හම්බේ දැන් භාවනා කරනකොට වරින් වෙච්ච වෙච්ච එකක් නේ. හෙටත් ඔකට යන. අනිද්දාත් යනකොට ওই ගැඹුරට අවධියක් ඇති වෙනවා. ගැඹුරට අවබෝධයක් එනවා. මේක මේ වචනෙට මනින්න බැරි කාටවත් නැහැ කියන්න බැරි අස්පනා පිට අත්දැකීමක් නේ. මම මෙහෙම ඇහුවොත් මේ අත්දැකීමේ ඥාන පිටුමකමක් තියෙනවා. මේ දපින අත්දැකීම මැරෙලා නැහැ, නිඳ කිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක ඥාන පිටුමේ ගතියක් තියෙනවා. බාලමහලු වැඩිමහල් ගතියක් තියෙනවා. උගත් නුගත් ගතියක් තියෙනවා. බෞද්ධ බෞද්ධ ගතියක් තියෙනවා. ඉතින් ඕකනේ මනුස්සකම කියන්නේ. අපි කොයි වෙලාවෙද මනුස්සකම ඉන්නේ? අපි කවදද මනුස්සකමට යන්නේ? අපි කොච්චර මත් වෙලා ඉන්නවද කියලා බලන්න. මනුස්සකමට ගියාට පස්සේ අපිට වෙනවා මේ මනුස්සයා කිරුවත් එකයි, මේ මනුස්සයා කිරුවත් එකයි. ගෑනු පිටින් ભેදයක් නැහැ. මේක අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අපිට වැඩනේ ඉතින් වගකීම් නේ. ඉතින් අපිට මේකට ය아가න්න වෙලාවක් නැහැ. ගියාට පස්සේ මාරය අහනවා ඔබ ආගන්නිකව ධම්ජීව හමුසගේ ඊගාට මොකද කරන්න ඕන කියලා. ඒත් ඉවරයි. අර මොකක්වත් ඉවරයි. අර ලබාගත් එකත් ඉවරයි. මේ ලබාගත් එකට ආයෙ කක්ක දාන්න හදනවා. ඉතින් ධම්මජීව හමුසෝ කියන්නේ ඔබ නැවත නැවත ඉන්න ඒකට නිතරම manussකම මතක තියාගන්න. ඒකට සුදුසුකම් ඕනේ ඒක අපි ලැබුත්තේ. අපි ලැබලා හැම දෙයකින්ම කරන්නේ මේකෙන් අපි ඇදලා දාලා අපි අමනුෂ්‍යයන් බවට පත් කරනවා. අතීතේ අනාගතේ අරයා මෙයා අතර මෙතන ගැන කල්පනා කරලා මරිච්ච බව නැති බව බලා ගන්න අපිට වෙලාවක් නැහැ. ක්ලාන්ත වෙලාද නැති කියලා බලන්න වෙලාවක් නැහැ. උම්ම ගන්නවත් වෙලාවක් නැහැ. මම මේ අපහසුතාවපත් කරනවා කියලා හිතනවද නැත්නම් දැනකට යනවා තමයි තේරෙනවද මේක ගිහිල්ලා තියෙන එක දේශනෙන් මට ගොඩක් පිළිතුරු දැනෙනවා කාර්යයෙන් දේශනෙන් මට ගොඩක් පිළිතුරු දැනෙනවා ඒ නිසා ප්‍රශ්න ඉල්ලාස් කර ගන්නවා අභිස්තර නැහැ ඉතින් ටිකක් මල පැන්නට පස්සේ මෛත්‍රී කරනවා කන රත් වෙන දෙකක් ගහලා ප්‍රශ්න ඇල්ලා විසිකලා ඊගා ප්‍රශ්නට යනවා දැන් හොඳයි. ඉඳ ගන්න ඉස්සෙල්ලා මොකද්ද දැන් අය හිතට ගත්තේ? බයයි කට උතර දෙන්න හරි බයයි. මොකද මම කොහාට අදින් දන්නේ මේ ප්‍රශ්නෙට මම දීපු එකක් විදිහට උත්තරයක් විදිහට මොකද්ද හිතට තියාගත්තේ කොහොමද මොකද්ද කමටහන් සුද්ධ කරගත්තේ මොකද්ද සුද්ධ කරගත්තේ ඒ දැන් මම නවාතේ හිතේ කරගෙන යනවා මේ විදිහටම කරගෙන කරගෙන යන්න මේ දිරව ගන්න. මේක උදේට කනවා, දවල්ට කනවා වගේ familiarize it, season it and uh, master it. වශී කරගන්න, මේක සිද්ධි කරගන්න, මේක නැවත නැවත කරන්න අනුපස්සනා කරන්න. ගරු ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ යමක් දුටු විටත් ඇසුණු විටත් පෙරමෙන් නොව දැන් ඒවාට නොඇලී ජීවත් වීමට හැකිය. එවිට ජීවිතය සැහැල්ලුව, කරදර අඩු බව දැනේ. නමුත් එක් භාවනා යෝගී හිමිනමක් පැවසුවේ රහත් බව නොලබා මෙසේ කිරීමට නොහැකි බවයි. වරහන් ඇතුලේ දාලා තියෙනවා පංච උපාදානස්කන්ධය අත් නොහැකිය හැකි බවයි. බාහි යදා විචීරියට දුන් අවවාදය අනුව සම්පූර්ණයෙන් නොවුනත් අපට හැකි පමණින් මෙසේ ජීවත් විය හැකි නේද? ඇත්තට මේ කමඨාන් දීපු හෝ උත්තර ප්‍රදේශ දීපු ආම්ද්‍රෝ එක් වාදයකට පෙළඹෙන්න ඕ ප්‍රශ්නයක් ඇති කරගන්න මට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. අපි ලස්සන දෙයක් දැක්කා. මන බඳන දෙයක් දැක්කා. අපි ඒකට අහු උනායි කියමු, උපාදානෙ පිහිටියයි කියමු. දැකලා නොද උපාදාන නොකර ඉන්නව නෙවෙයි. ඒ චිත්තක්ෂණයේ කනට උපාදාන නැහැ කියන එක 100ක් ඇත්තනේ. රහත්ලා නැහැ. ඒලායි නාසයට උපාදාන කරන්නේ නැහෙනි. දිවට උපාදාන කරන්නේ නැහෙනි. කයට උපාදාන කරන්නේ ඒව රහත්ලා නෙවෙයි ලැබිලා තියෙන මේ රූපය අධ්‍යා බල්ල ඒකට මත් වෙලාය දන්නවනම් කනේ සද්දේ උපාදාන නැහැ. ඉතින් වෙලා තියෙන රහතන් නැති ඊට මේකත් නැත්තම් මේ රූපෙ දිහා බලලා රූපෙත් නැත්තම් අපිට කියන්න පුළුවන් తాවකාලිකව මේක කළ හැකි දෙයක්. මේක හැකි දෙයක් බවට පෙන්වන එක. ඉතින් ඒක නිකන් rahat වුණාට පස්සේ තමයි අංග සම්පූර්ණත්වයට යන්නේ. නමුත් මේ යෝගාවචරයට පේනවා මේක ඝන තහඩුවක් නෙවෙයි තැන් තැන් වල පැලිරි තියෙනවා. ඒ පැලිරි තියෙන තැනකට බලලා පහර දුන්නාම අපිට මේක බලන්න පුළුවන්. එහෙම නැත්නම් කියත හැකි බම්බෝ අපිට බෑ. ඒකට හොඳ ගාතාවක් තියෙනවා මේ. තෙරින්නාංශ කෙනෙක් සෝමාතේරි කියලා ඒ උපා ඒ තෙරින්නාංශගේ මේ තේරි ගාතාවල කියනවා භාවනා කරනකොට මායя කියනවා ජටා බඳුරු බැඳගත්ත තපස්වරුන් විසින් කළ යුතු දේ උඹ වගේ අඟල් දෙකක් මොලේ ඇති. ද්වංගුල ප්‍රඥා ඇති කාන්තාවක් මොනව කරනද උන්නේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා වැඩක් බලාගන්න. උඹට බහන බහනකම හරියන්නේ නැහැ කියන. මායя කියන. එතකොට මේ තෙරින්නාශේ මායයට කියනවා ධර්මය අවබෝධ කරපේකාට කොහෙද යකෝ ගෑනු පිරිමිකමක් ධර්මයේ අවබෝධ කරගන්න කොහෙද ඥාන පිළිගුව? ඥාන පිළිගුව තියෙන්නේ ඔය ධර්මයේ තාම අවබෝධ කරන්නේ නැතුව මේ කක්ක කොට ඉන්න අය කෙනේ. ධර්මයේ අවබෝධ කරගන්න උඹ ගිහිල්ලා ඥාන පිළිගුවම අවබෝධ කරන එකට කියපන්. මට කියන්නේ නෙමෙයි. ඉතින් හැම වෙලාවෙම ඇවිල්ලා අපිට උලීලි පානවා කට්ටිය මේ අමු ගිහියෝ අපි. අමුදරුවන් රකින්නවා රස්සාවල් කරනවා. ඉතින් අපිට අනේ බෑ බෑ බෑ බෑ බෑ. එළුවෝ ඒ කට්ටියට මම කියන්නේ සදාචාරවාදී කියලා. ඒගොල්ලෝ කියන්නේ මේ අංග සම්පූර්ණ සීලයක් නැතුව මේක කරන්න බෑ. ඒ නිසා සදාචාරයේ ඉස්සල්ලා හදලා පස්සේ මේක කරමු කියලා කියනවා. ඉතින් අපේ පැත්ත කියන්නේ මේ නොකරන වේදකමට කොඳුරු තෙල් කල හතකුත් පටක් කිල්ලන. ඒ නිසා පුළුවන් කෙනා යන්න ඒ බෑ කියන කට්ටියට දන් දන්නෝපු එක තමයි අකුසල. මේ බෑ කියන කට්ටියත් එක්ක කතා කරනවායි කියලා කියන්නේ සෑහෙන ශක්ති විනාශයක්. සා පුළුවන් තරම් සත්පුරුෂයෙක් ඇසුරට තියාගන්න. පුළුවන් තරම් බැටරිය charge වෙන තැනක් කරන්න බැටරිය discharge වෙන වැඩ කරන්න එපා. ඒක කරන මනුස්සයා විදුලිය ගැන දන්නේ නැතුව බැටරිය ගැන ආදරේ නැතුව කරන වැඩ. ඒ නිසා අනවශ්‍ය ප්‍රකාශන අනවශ්‍ය ක්‍රියා අනවශ්‍ය මවාපෑම් ක්‍රියාපෑම් අපිට නොදැනෙන විදියට බැටරිය discharge කරනවා. කියනෝනම් කියන්න Tamanට වැඩිය දන්න කියන සත්පුරුෂයෙක් ගාඩ එතකොට Tamanට අතවාසියක් හම්බ වෙනවා. බුදුරජාණන්සේ කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් කෙනෙක් මන් දෝත්සහය කරන්න කතා කරලා දීලා නැහැ. ධර්මයේ තියෙන්නේ බැරි එකනට උසගෙන අරගෙන යන්නයි. ඒ නැතු උඹට බෑඹට බෑ කියලා කියනවනම් ඒ ප්‍රශ්නයක් නෑ ඒකම හොඳ ලකුණක්. පුළුවන් කියන තැනකට යන්න. අවසරයි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මම දැන් මෙතන කියා සිටින සිතන විටම ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳී කයේ කිසිම වේදනාවක් නැතිව කය සංසිඳුණාට පසුව දැනෙනවා කියා මෙනෙහි කරද්දී සිත පමණක් ඇති බව දැකීමි. ඊට පසු කල යුත්තේ කුමක්දයි පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මම මේ දෙන්නේකට මම ටිකක් කරදර කරා ඒකේ සාරේ මම කියනවා මේ විදිහට ආනපන සංසිඳලා හිත විතරක් තියනවා කියලා අඳුරගන්න හිත අම්මා මැරෙන වෙලාවෙත් තියනවායි කියලා දකින්න. ගෙත ගිනියර ගන්න වෙලාවෙත් තියනවායි කියලා දකින්න. දරුවා මැරෙන වෙලාවෙත් තියනවායි කියලා දකින්න. ඉතින් ඒලා අම්මා මැරෙනවා ගෙට ගිනි ගත්තා කියලා ඉසాత බඳගත්තොත් මේ හිත අසරණයි. මේ ඕන කරදරයක් අතර මේ ඒකාග්‍රතාවය පැත්තකටලා ඉන්නවා කරුණා කරලා ඒක සමාදන් වෙන්න මේ කැළඹෙන චර්චර වෙන හිත සමාදන් වෙන්න එපා. ඉතින් මේක මේ ඒක විතරක්ම අත්දකපු එකේ ඊගාව පාඩම් පන්තිය තමයි මේ අපිට ඉඳලා කන බොනකොට අනේනකොට මේ හිත නැද්ද මේ හුදකලාව නැද්ද මේ විස්රාමේ නැද්ද මේ විවේකේ නැද්ද කියලා බලන්න <clears throat> නෑ කිව්වොත් නෑ කියනවා කිව්වොත් තියෙනවා ඒක තමයි ඊගාට තියෙන අභ්‍යාස මම දන්නේ මේ මම මේ කියනකොට රටහීමක් වෙනවද කියලා තේරෙනවද ඔක්කොමලා ඔක්කොම සූත බුද්ධලා ඔක්කොටම තේරිලා රහත් වෙලා ඉන්නේ තේරෙනවද? අන්න බොරුද. අපි යන ඊගා ප්‍රශ්න. අවසාන ලිඛිත ප්‍රශ්නය එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙන්නේ තෙරුවන් සරණයි බන්තේ though this question is not a part and parcel of the retreat today, would appreciate if you could kindly explain in a nutshell about Ahosi Kamma. Uh, This is a nullified uh, defilements. There are some defilements, they are very powerful, it can defile another consciousness, but there are some other things they can't nullify in germs. Whenever the germ is attacking a tissue, there should have a certain amount of concentration, then only it can attack the tissue. Before it come up to the certain concentration, it can associate the tissue, but it can't penetrate and uh, become infested. So Van der Waal, the theorem is there, there's a certain concentration. After that only it inflicts, after that only it infests, after that only it deteriorate the, the particular tissue. Before that there are some defilements or, or germs, can't affect, can't inflict. So that is how, even though the certain amount of germs are there, or defilements are there, it is not inflicting, it is not uh, infesting, but still it has the virulent power. It has the potential, but not manifested. So likewise, there are a lot of defilements. When the mind immunity goes down, germs become very powerful, or the concentration of the germs become certain up to the threshold value, then it affects. Likewise, each and every defilement is not inflicting, it is not infesting. So therefore, when and where the mind become very uh, powerful in terms of uh, immunity or in, in terms of preparedness, uh, the germs comes, they attack, but it won't make any uh, negative effect. So likewise, one single event is, when you are meditating, you sure now you are with the breath or you are sure you are with the mindfulness, you are sure with the diligence and then again a sound come, disturb you, <clears throat> soon after that sound you bring the mind back to the, the original object of meditation, namely the in-breath and out and still again you can see the in-breath and out-breath is not shaken. You can easily come and start, continue with same thing so there you can write a formula. At the beginning, I was the mindfulness. In the middle, I had the sound. And the end, I was mindful. Under such circumstances, the sound never created any turbulence, any infliction, any suffering. So that sound is nullified. Sound is ahosikam. So likewise, your report must be very precise. Before the sound, I was mindful. After the sound, I was mindful. And I can see the object I see before the sound and after the sound is equal. Very calm and quiet. That indicates you and yourself can verify the sound make no. Occasionally the sound make a jerk, but it won't make a lasting one. It's a very impromptu. Occasional happen, but before and after you establish it is not. Likewise, you can do ahosikama, you can experience, so oh, it is a kind of a cutting off or wearing and tearing the defilements. So it's the biggest hobby in the world. From my point of view, it's the biggest hobby in the world. Let the defilement come, see how much you can face to face, how much you can do away with, how much you get inflicted. Report it precisely Don't consider each and every defilement in the functionally equal position. They are different in function. So there are, whenever the immunity increases, you can easily see main thing is not to worry. Main thing is not to worry. අවසාන ප්‍රශ්නය කියලා අපි ප්‍රකාශ කළාට පස්සුවත් නැවත ප්‍රශ්නයක් ලැබුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මා භාවනා කිරීමේදී ආනාපානයේ නාසිකාග්‍ර නාසිකා අග්‍රය කෙරෙහි අවධානය යොමු කරමින් සිටින විට සිතුවිලි පහළ නොවී යයි. ආනාපානය ලිහිල් වේ. විනාඩි 10ක් පමණ යන විට මොළයේ සියුම් වේදනාවක් ඇති වේ. සමහර විට දෙදරුමක්ද ඇති වේ. එය ආනාපානයේ මිදුණු විටත් දැනෙන සෑහෙන වේලාවක් පවතී. මෙය මාගේ මූල කර්මස්ථානයේ හොඳ ප්‍රගතියක්ද යන්න පහදා දෙන්න. නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඒ විදිහට දැනෙන හිරියරේ බාධාව දැවිලි තැවිල්ල දරන්න පුළුවන් එකක්ද නැද්ද කියන එක මතයි ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ. ඒක දරාගෙන ඉන්න පුළුවන් ඒත් මට අරමුණෝ නම් බලන්න පුළුවන් හිතේ විවිධකයක් අත්දකින්න පුළුවන් නම් ප්‍රගතියක්. මේ පුංචි දෙයක් මහා කරදරයක් වඩපත් කරන මේ ගැන රචනා ලියන්නයි ප්‍රශ්න කරන්නයි පටන් ගත්තොත් කෙලෙසේ. ඒ නිසා මේවා පිළිබඳව Taman දක්වන ආකල්පය භාවනා කරන්න කරන්න මේවා කියන්න දෙයක් නැහැ. වතුර කිව්වොත් තෙත ගතිය තියෙනවා වතුර තෙත ගතිය තියෙනවා කියලා නඩු දැම්මට උසාවියට කරන්න දෙයක් නැහැ. වතුර කියන්නේ තෙත ගතිය. ජීවිතය කියන්නේ දුක. මන්ද යොයින් බේරුණා. අපි කරලා තියෙන අකුසල කර්ම දිහා බලනකොට පිටි පිටි ගහන්න එපායි. හෙත්තෙන් පිට පිටි ගහන්න තරම් අකුසල අපි ළඟ වෙලා තියෙනවා. ඉතින් ඒක එකක් මේ මට්ටමට ගන්න පුළුවන් ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නිසා. අපි ඒකටත් ආඩපාලි කියනවා නම් ඒකට චර්චුරු ගන්නවා නම් බුදුරජාණන් කියනවා ප්‍රශ්නපතේ ඉක්මෝලා ඉන්නේ කියලා. නිසා මේ දරා ගන්න බැරි දුකක් දරා ගන්න පුළුවන් මට්ටමටපත් කළා. ඒකට දුක්ඛ සත්‍ය කියලා නම් කිරීම තමයි බුදු ආමතුරු කරේ. Historic trauma change it to day to day unsatisfactoriness. ඒක තමයි මේ මේ තෙරපි එකෙන් කරා. මෙන්ටල් බුදුරජාණන්සත් ඒකයි කරන්නේ. මේකට චෝදනා කරනවා කියලා කියන්නේ දුක් සංසාර දුක දන්නේ නැහැ. හැම එකටම අර චෝදනා කළ පුරුද්ද. ඒක නිසා බලන්න ඉවසන්න පුළුවන් නම් අපි වතුර ටිකක් ආගෙන ඉවසපම් පපුව කියලා භාවනා කරන එකයි තියෙන්නේ. මේ ගුරු ඉන්න නිසා, පෑන් තියෙන නිසා, පොත් තියෙන නිසා ප්‍රශ්න අහන එකත් ඒකට පිළිමන් තන ඕන කියන්න බෑ. ඒක ධම්මවිදේ සම්පොච්චංගේ නෙවෙයි. මේ ප්‍රපංච නොකලිත තැන් වල ප්‍රපංච කිරීම කියලා මේකට සාහිත්‍ය ශාස්ත්‍රය සඳහන් කරනවා. ඉවසන්න පුළුවන් දේවලුත් නිකන් උසාවියේ තියෙන නිසා ওই නඩුවක් දාලා තියෙනවා. නිකන් ඇහෙන්නට එතකොට තමන්ගෙම භාවනාවට තමන් අව탁ස වෙනවා මං අනේ මේ ලියපු එකන නැගිටවල කියපු නැත්නම් මං ඉතින් තරහට කියනවා කියලා හිතන්න අමාරුයි ප්‍රශ්න අහනකොට මම කිසි තරහක් නෑ අද අහපු ප්‍රශ්න බලන්න ඇලන් මැතින රාමයට සන්තෝෂයක් ඒ නිසා අපි ගමනක් යනවා. ඉතින් අර වරින් වර මට මෛත්‍රී කරන්න හිතෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. නැතිනම් කොනාලල මෙන් කන්න හිතෙනවා රිදෙන්නම ටිකක්. ඉතින් අර අනිර්ණාමිකව ප්‍රශ්න අහන්න නිසා මට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අර නැගිටවක කට්ටියට ඉන්න මාරම් වුණා නම් ඉතින් සමා වෙන්නයි කියන්නේ. මේක ඉවසන්න පුළුවන් නම් පපුව වතුර ටිකක් ගාගෙන ඉවසපන් පපුව කියන අනේකයි කරන්නේ. අවසරයි ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉපමණයි මම හිතන්නේ නැහැ වෙන ප්‍රශ්න ඇති කියලා වෙනම අහන් ලිඛිත නැතුව මේ අද පටිගත කරපු වැඩසටහන් වෙනදා වගේම දම්සර වෙබ් අඩවිය හරහා ඔබට බලන්න පුළුවන් අහන්න පුළුවන් ඒ වගේම දම්සර වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටියට ඒක තමන්ගේ ඊමේල් අංකයටම ඒවා ඊමේල් මගින් ලැබේ. ඒත් එක්කම කිහිප දෙනෙක්ම මගෙන් අද ඇහුව ප්‍රශ්නයක් හෙට උදේ දම් රිවි වැඩසටහන පවත්වනවා කියලා ආරංචි මොකද්ද ඒ ගැන කියලා. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේත් එක්කත් කටිකා කරගෙන ප්‍රසිද්ධ වශයෙන් නැවත වරක් මතක් කිරීමට සිටුවා. හෙට ධම්රිවි දිනයක් පවතිනවා. ස්වාමීන් වහන්සේ ධම්රිවි බියකට වඩිනවා. හෙට ඉඳන් යම් කාලයක් ඉංග්‍රීසි වැඩසටහන කොරළවැල්ලේ පැවැත්වෙච්ච ඉංග්‍රීසි වැඩසටහන ඊට පස්සේ ධම්රිවි පදනම් ආයතනයේදී තමයි පැවැත්වෙන්නේ අටහමාට වෙනද වගේ පටන් ගන්නවා එකහමාරට ඉවර වෙනවා. ඉතින් ඒ මුලදී කොරළ වැල්ලේ අපි පටන් ගන්නකොට ඒක තරුණයන් සඳහා පමණක් කරේ පස්සේ ඒක දන්න කට්ටිය දන්නව ඇති ඒක වෙනස් වෙලා වැඩිහිටියන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සුහද ආරාධනයක් කරනවා කැමැති කට්ටියට සහභාගී වෙන්න පුළුවන් හෙට දිනේ ධම්මවි වැඩසටහනට ඉංග්‍රීසියෙන් පැවැත්වෙන. ස්තුතියි. ඒ අතුරු මහත්ය කරපු එකම වෙන්නේ නැති මම නැවත කියන්නේ විස්තර වශයෙන් කියනවා නම් අපි මෙතුක්කල් කොළඹ කීප ස්ථානක මේ වගේ රැස්වීම් තියලා දින භාවනා කරා. ඉතින් පසුගිය මේ නිසා මම ගිය පාර රට ගිහිල්ලා ආපු වෙලාවෙ ඉඳලා මම 28 වෙනිදා ආවේ. එදාම තමයි මේ ලොකු සංසෙත් අපවත් උනේ. එදා ඉඳලා මේ දක්වා එකම සතියන්තයක්වත් මීටරි ගල නැහැ. ඉතින් ඒක නිසා මේ ගමන් වේශ නිසා අපි තීන්දුවක් කරගත්තා. ඊට පස්සේ කොළඹ පහසුකම් තියෙන උග දෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වැඩසටහනක් සහ සිංහල වැඩසටහනක් කරන්න. ඒ සඳහා මේ මාස දෙක තුනම බොහෝ දෙනෙක් විතර හිතමනාපත් කරගත්ත. නමුත් මේ මාසේ අප්‍රේල් මාසේ හෙට ඉංග්‍රීසි වැඩසටහන පිළිබඳව පරීක්ෂණයක් නැත්නම් අත්සදා බැලීමක් ධම්රී පදනම කරගෙන කරනවා. කාලසටහන එකමයි වැඩසටහන එකමයි මාධ්‍ය වෙනස්. ඊගාව සතියම්දී ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ <clears throat> සෙනසුරාදා ඉද දවස් දෙකම කරනවා. ඒකේ 50කට නතර වෙලා භාවනා කරන්න පුළුවන්. නතර වෙලා ආයෙත් ප්‍රමුඛතාවය දෙන්නේ තරුණ පිරිසට. නමුත් එදා උදේ ඇවිල්ලා හවසට යන කට්ටියට 25 විෂය දෙකම සිංහල මාධ්‍යයෙන් කෙරුවා. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. ඊට පස්සේ මාස 3ක විතර කාලයක් හැලසුම් කරලා තියෙන ගමන ක්‍රියාත්මක වුණොත් විදීතගත වීමක් වෙනවා. ඊට ආවට පස්සේ මේ අවමාශ පුරාම කරපු මේ තොරතුරු එකතු කරලා මේ සියලු දෙනාගේම අදහස් අරගෙන එක සතියන්තයක් සිංහල මාධ්‍යයේ ඒ කියන්නේ නේවාසික පුහුණුවකුත් එක්ක සීමිත පිටසකට ඉදපස්සාව අනුව අනිත් එක සම්පූර්ණ දවසක ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ පිළිවෙල. මේජර් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක පිළිබඳව එක දැනුම් දීමක් අපි ගිය පාර ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානදී දැනුම් දීමක් කරා. ඒක අරුණ මහත්තයා ඒකේ කොටසක් තමයි මතක් කරේ. ඒ නිසා භාවනා කරන අයට දීර්ඝ කාලිනව කරනවා නම් නිසනවනේ ඊට තියෙනවා ඒත් හැබැයි මාතක දෙකක වගේ පොරොත්තු ලයිස්ට් එකේ ඉන්නේ විශේෂ මිස්ට්‍රි පක්ෂේ මේකෙදී අපි කරන්නේ එහෙම දිගට ඉන්න බැරි උදේ ඇවිල් හවස යන්න හෝ සුළු පිළිසකට නිවාසික කරන්න ඉතින් අර පහසුකම් ඒවට මදි නිසා දැනට ලැබිලා තියෙන අනුග්‍රහ අනුව පරිවේෂණ මට්ටමින් කරගෙන යනවා ඒක. එදහුරුවක් වශයෙන් අපිට සිළු දිනාගම සහයෝගය අවශ්‍යයි. ඒ වගේ දිගට නතරලා භාවනා කරන්න පුළුවන් පහසුකම්, සක්මන්වලු, වැසිකිලි, ආහාර පාන වගේ. ඉතින් අද සීඩි ඇලන් මෙතන රාමිනුත් අපිට ආර්දනාවක් ලැබුණා. එහෙම කරනකොට මේ ස්ථානයේ සලකා බලන්නේ කියලා 500කට විතර වගේ පහසුකම් දෙනවයි කියලා. නමුත් එකක්වත් තාම තීන්දුව කරලා නැහැ. ඒ සංවිධායක මණ්ඩලය සහ සම්බන්ධ වෙන සියලු දෙනාගේම අදහස් විමසලා ගොනු කිරීමක් කරනවා ඒක අපි ඒ ගමන ගිහිලා ආවට පස්සේ ලබන වස් කාලෙදී ප්‍රකාශයටපත් කරනවා ඒති දැනට මෙහි අසිත නිරංජලා සම්බන්ධ කරගෙන යන්නේ ඒ ඊමේල් සම්බන්ධතාවය තියාගෙන ඉඳ අපි ඒ හරහා ඉදිරියට එන events එහෙම නැත්නම් ඉසව් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පොඩි ආම්තරණයෙන් ගිල්ලා හිටමු. වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරන්න කියලා. සන්තං පදං අபிසමිච්ඡ උජෝච සුජෝච සුවචෝ චස්ස මුදුවනතිමානී කුෂකෝ ච සුභරෝ චම්පගිච්ඡෝ ච සල්ලෝක බුද්ධි ඉන්ද්‍රියෝ ච නිපකෝ චම්පගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරිය කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වා ඛේමිනෝ හොන් භවන්තු සබ්බිය සත්තා භවන්තු සුඛිතත්තා ආන භූතත්ති තසාවා ධාවරාවානවශේෂා දීඝාවායේ මහන්තවා මච්චිමාරස්සකානුකතුලා දිඨාවායේව අද්දිඨායේ ච දුරේ වසන්ති අවිදුරේ සුතාවා සම්භවේති වාසබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා තපරෝ පරං නිකුම්බේත නාදි මඤ්ඤේත කත්ත චිනං කංචී දෝසනා පටිග සංඥා මිච්ඡය මාතා යථානියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බ භූතියසු මාන සම්භාවයේ අපරිමාණං සම්බ ලෝකස්මින් මාන සංභාවී අපරිමාණ බුද්ධං අදෝචති රියං ච අසම්බාධං අවිරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං ආරං ඉදමාවු තිත්තිංච අනුපගම්ම සීලවාදස්සනියන සම්පන්නෝ කාමීසු විනේයගේ අදං ගප්පසියං උනරියති තී සද්ධාච බුම්මඨා දිවානාගාමහිද්దికා ඥාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාක ශාසනං ආකාශට්ඨාච බුම්මඨා දිවානාගාමහිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං කරමින් මේ කාලය වෙනස් සියලුම මේ වේලාවෙන් මේකෙන් අනුමෝදන් වේවා. මේ වේලාවෙන් මේකෙන් ලබා සුවපත් වේවා නමෝ. මේ වේලාවෙන් යේනාතියනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මිය ඥාතියනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මිය ඥාතියනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පුඤ්ඤ කම්මේන මාමි පාද සමා සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු